අත පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද දවසේ මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන තමන්ගේ ජීවිතයේ ධර්මයෙන් දියුණු කරගන්න ආකාරය ගැන ධර්ම කරුණු ටිකක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි අද තමයි ප්‍රථම වශයෙන් මේ ධර්ම දේශනා වැඩපිළිවෙල ඉස්සල්ලාම ආරම්භ වෙන දේශනාව. එතකොට මේ වැඩසටහන් පෙළ මේ ඉදිරියට කරන ධර්ම දේශනා පෙළ සාමාන්‍ය මට්ටමින් ඔබ ධර්මයේ කරා යන ආකාරය කෙනෙකුගේ ජීවිතේ කොහොමද ධර්මයේ දියුණු කරගන්නේ කර්මය, මරණය ආදී මාතෘකා ඇසුරු කරගෙන යම් මට්ටමකට ධර්ම අවබෝධයට නැඹුරු වෙන ආකාරයේ දේශන කීපයක් ඉදිරියේ කරනවා. ඊට අමතරව විහාරස්ථානයේ තුලදී ඒ පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ තුල අපි ඒ අඟහරුවාද හවසට සූත්‍රයක් සාකච්ඡා කරනවා. බ්‍රහස්පතින්දට භාවනා වැඩසටහනක් කෙරෙනවා. එතකොට මේ භාවනා වැඩසටහනේ අපි ගැඹුරින් භාවනාව ගැන කතා කරලා ඒ ගැන දේශනා කරනවා. ඉතින් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරද්දී මුලින්ම ඇති කරගත යුතු කරුණු පහක් තියෙනවා. කරුණු කීයද? පහක්. ඔබ මාත් එක්ක කතා කරන්න සම්බන්ධ වෙන්න ඕන. පළවෙනි එක තමයි සුසුසති කියනවා. ධර්මයේ ඇසීමේ අප්‍රමාණ ආශාවක් කෙනෙක් තුළ තියෙන්න ඕන කියලා. ඒ තමයි පළවෙනි. දෙවෙනි කාරණේ තමයි සෝතං ඕදහති. සෝත කියන්නේ කනට. කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්නට ඕන. පැයක්ද පැය කහමාරක්ද දේශනාව කෙරෙන්නේ. ඒ පැය කහමාරම තමන්ගේ අවධානය ධර්ම දේශනාව කෙරෙහිම යොමු වෙලා තියෙන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මේ ධර්මයේ මම තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් හිත පිහිටවන්න ඕන. අවබෝධයට හිත පිහිටවන. අදිෂ්ඨානය කියන එක ඊටම වැදගත් දෙයක්. ඊර්දිපාදයක්. ඔබ අහලා ඇති කෙනෙක්ව නිවන කරා මේ ධර්ම මාර්ගය අරගෙන යන මහා බල සම්පන්න ඊර්දිපාද හතරක් තියෙනවා. ඡන්දීර්තිපාදේ නිවන අවබෝධ කරන ධර්මීය යන කැමැත්තක් තියෙනවා. මේ කැමැත්ත යාව නිවන කරාම අරගෙන යනවා. චිත්ත හිතේ තියෙන දැඩි අදිෂ්ඨානෙ නිවන කරා අරගෙන යනවා. වීරිය, වීමංසා මේ වීරිය නුවණින් විමසීම කියන මේ හතර තමයි කෙනෙක්ව නිවන් මාර්ගය අරගෙන යන්නේ. එතකොට දැඩි අදිෂ්ඨානය කියන එක වැදගත් වෙනවා නිවන් මාර්ගය යන්න. එතකොට තුන්වෙනි එක තමයි අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මේ ධර්මයේ මම තීරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් හිත පිහිටව ගන්න. හතරවෙනි එක අත්හං ගන්හාති කියන අදාළ ධර්ම කරුණු ග්‍රහණය කරගන්න මතක තියාගන්න දක්ෂ වෙන්නට ඕනේ. පස්වෙනි එක අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරනවා. දැන් ඔබ මෙතනට ආවේ ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් ඔබට ලංකාවේ ප්‍රශ්න වැඩකුත් නැහැ. ඕස්ට්‍රේලියාවේ රටේ තියෙන ප්‍රශ්න වලින් වැඩකුත් නැහැ. වෙන බාහිර ප්‍රශ්න වලින් වැඩකුත් නැහැ. දේශපාලන ප්‍රශ්න හෝ සමාජ ප්‍රශ්න හෝ වෙන කිසිම දෙයක් වැඩක් ඒවා ඔළුවට එනවා. හිතේ ස්වභාවය තමයි දුරංගමං ඒකචර. මේ හිතට දුර ඈත ගමන් තියෙනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගමන්ම හිත නොයෙක් අරමුණු ඔස්සේ දුවනවා. එතකොට හොඳ සිහියෙන් ඉන්න කෙනා තේරුම් ගන්න ඕනේ මම දැන් ආයේ බනහන්න මට මේවා අදාළ නැත. ඒ අනවශ්‍ය සියල්ල හිතින් බැහැර කරන්නට ඕනේ. අනත්තං රිංචති. එතකොට ඔන්න ඔය කරුණු ටික හිතේ පිහිටව ගත්තොත් ඊළඟට වෙන අනුලාව අනුලෝමිකාය කාන්තිය සමන්නාගත කුතියා ධර්මාවබෝධයට ඊළඟට නැඹුරු වෙලා ධර්මාවබෝධය කරා යනවා. එතකොට ඔන්න ඔය කරුණු තියෙන්නට ඕනේ බණහනකොට. මොකද පළවෙනි එක ධර්මයේ ඇසීමේ ආසාවක් තියෙනවා. දෙවෙනි එක හොඳට කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. තුන්වෙනි මම මේක අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා, මගේ ජීවිතේ ධර්මානුකූලව මම දියුණු කරනවා කියන දැඩි අදිෂ්ඨානෙ තියෙන්නට ඕන. හතරවෙනි අත්තං ගන්හාති. අදාළ ධර්ම කරුණු මතක තියාගන්න, ග්‍රහණය කරගන්න. තමන්ගේ ජීවිතේට එකතු කරගන්න දක්ෂ වෙන්නට ඕන. පස්වෙනි එක අනත්තන් රිංචති අනවශ්‍ය දේවල් සියල්ල හිතින් බැහැර කරන්නට ඕන. පින්වතුනි ඔබට ඉස්සල්ලාම මම බුදුරජාණන් වහන්සේගේ උදාහරණයකින් ජීවිතය ගැන පෙන්වලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ උපමා වලින් උදාහරණ වලින් සමාජයේ තියෙන යම් යම් සිදුවීම් මුල් කරගෙන අපේ ජීවිත ගැන අපි හිතපු නැති පැති බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ලස්සන උදාහරණයක් තියෙනවා ජීවිතය ගැන තේරුම් ගන්න. දවසක් ජේනවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මේ උදාහරණය මේ උපමාව මුල් කරගෙන ජීවිතය ගැන පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න එක්තරා බ්‍රාහ්මණයෙකුට බමුණෙකුට භාර්යාවරු හතර දිනක් ඉන්නවා. තුන් දිනක් ඉන්නවා. තුන් දිනක් හිටියා. එතකොට මේ බමුණට භාර්යාව කීයක් හිටියද? තුන් දෙනයි. දැන් ඉන්දියන් ඉන්දියන් සමාජය තුල ඒ වගේ තමයි. භාර්යාව දෙන්න තුන් දෙනා Tamanට පුළුවන් මට්ටමින් එහෙම මේ Tamanට නඩත්තු කරන්න පුළුවන් නම්, යෙහෙදා කරන්න පුළුවන් නම් එහෙම සමාජයක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ බමුණා මේ භාර්යාව තුන් දෙනාගෙන් තුන් දෙනාටම එකම විදිහට සලකන්නේ නැහැ. වැඩිපුරම ආදරය කරන්නේ වැඩිපුරම සලකන්නේ තමන්ගේ ජීවිත කාලේ වැඩිපුරම හිතන්නේ පළවෙනි බිරිඳ ගැනයි දෙවෙනි බිරිඳ ගැනයි විතරයි. ඒකට පළවෙනි බිරිඳට ගොඩාක් ආදරේ සලකනවා. නිතරම ඒ බිරිඳගේ දියුණුව ගැන හිතනවා. වුමනායි පහකම් ගැන හිතනවා. දෙවෙනි බිරිඳටත් ඒ වගේම ආදරෙන් සලකනවා. තුන්වෙනි බිරිඳට කිසිම සැලකීමක් නැහැ. ඉන්නවනම් හිටපන් නැත්නම් අන්න ඒක තමයි චේතනාව. සැලකීමක් නැහැ. ඔහොම හිටියට නොසලකා හිටියත් ඕන වෙන වෙලාවක් එනවා. මේ බමුණ ඔහොම ඉඳලා ඉතින් ශරීරයේ හයි හක්තිය තියෙන කාලේ ඉතින් වැඩපොළ කරගෙන හිටියා. හිටි ගමන් ඔන්න ලෙඩ වෙලා මරණාසන්න වුණා. රෝගී වෙලා එක්තැන් වෙලා අසාධ්‍ය වුණා. දැන් බමුණා මරණාසන්න වෙනකොට දැන් තමන් ආදරය කරපු දේවල් ගොඩනගපු ලෝකේ බලාපොරොත්තු සියල්ල අතහරින්න දැන් සිද්ධ වෙනවා. දැන් ඉස්සල්ලාම මතක් කියන්නේ කාවද මරණාසන්න වෙනකොට? පළවෙනි පිරිස. වැඩිපුරම ආදරෙන් හිටපු කෙනා තමයි මතක් කියන්නේ. අතහැර ගන්න අමාරුයි. දැන් මරණාසන්න වෙනකොට කතා කරන්නේ පළවෙනි බිරිඳ කතා කරලා බොහෝම ආදරෙන් කියනවා ප්‍රිය බිරිඳ ඔබට මම මෙච්චර ආදරෙන් සැලකුවා මේ තරම් ආදරෙන් ඔබ ගැන හොයලා බැලුවා ඔබේ වමනා එපාකම් සියල්ල මම ඉෂ්ට කළා මගේ ජීවිතේ මං කැප කරේ ඔබ වෙනුවෙන් පුදුම යෝජනාවක් කරනවා මං දැන් මැරෙන්න යන්නේ මට තව ජීවත් වෙන්න වෙලාවක් නැහැ මම මැරෙනකොට මාත් එක්ක යන්න කැමතිද කියලා. වෙනවද? දැන් හා මං එන්නම් කියලා ඉදිරිපත් වෙන දෙක පාරට. ඔන්න බලන්න කියපු උත්තර තුන මතක තියාගන්න ඕනේ. පළවෙනි බිරිඳ කියනවා අපෝ බෑ මම නම් හෙල්ලෙන්නේවත් නැහැ කියලා. එතකොට ඔන්න උත්තරේ. මම නම් හෙල්ලෙන්නේවත් නැහැ. මේ බමුණ හොඳටම මනසින් ඇදගෙන වැටුණා. මම මේ වගේ කෙනෙකුටද මේ ජීවිත කාලෙම මේ ආදරේ සලකලා තියෙන්නේ. කිසිම අනුකම්පාවක් නැහැ මං කෙරෙහි. දැන් ඊට පස්සේ මතක් වුණා දෙවනි බිරිඳ. දෙවනි බිරිඳටත් කතා කරා. කතා කරලා කියනවා "පිය බිරිඳ බලන්න මේ පළවෙනි බිරිඳට මෙච්චර ආදරෙන් සලකලා මට මෙන්න මේ වගේ උත්තරයක් දුන්නා. නමුත් ඔබ ගැනත් මං ජීවිත කාලෙම හොයලා බැලුවා ඔබේ දියුණුව ගැන හිතුවා. මගේ ජීවිතේම කැප කරලා මම වෙහෙස මහන්සි වුණේ ඔබ වෙනුවෙන්. ඉතින් ඒ නිසා දැන් පළවෙනි පිරිතෙන් වැඩක් නැහැ. මාත් එක්ක පරලෝ යන්න ඔබවත් එනවද කියලා. කැමතිද ඔයා මාත් එක්ක යන්න? දෙවෙනි පිරිඳ ටිකක් කල්පනා කරලා උත්තරයක් දුන්න මම එන්නම් කිය හැබැයි වල ළඟට විතරක්. දැන් බමුණ හොඳටම මනසින් ඇදගෙන වැටුණා. දැන් අන්තිමට මතක් කෙනෙක් ආවද? තුන්වෙනි බිරිඳ අර පැත්තකට දාලා නොසලකා හිටපු බිරිඳ මතක් වුණා. ඒ බිරිඳට කතා කරලා කියනවා බලන්න පළවෙනි බිරිඳ මට මේ වගේ උත්තරයක් දුන්නා. හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. දෙවෙනි බිරිඳ වල ළඟට විතරක් එන්නම් කිව්වා. නමුත් මට මෙහෙම කියන්න තරම් හැකියාවක් නැහැ මොකද මගේ ජීවිත කාලේ මම ඔබ ගැන හිව්වේ නැහැ, සැලකුවේ නැහැ. ඔබට ආදරයක් කරේ නැහැ. නමුත් දැන් මට ඉතුරු වෙලා ඉන්නේ ඔබ විතරයි. මට ජීවත් වෙන්න තියෙන තව සුළු වෙලාවයි. මගෙත් එක පරලෝ යන්න එනවදයි කියලා. හා කියලා ඉදිරිපත් කළා. දැන් ඔන්න තුන් දෙනා දීපු උත්තර. පළවෙනි බිරිඳ මොකද්ද දීපු උත්තරේ? අපෝ බෑ මම හෙල්ලෙන්නවත් නැති. දෙවෙනි බිරිඳ වල ළඟට එන්නම් කිය. තුන්වෙනි බිරිඳ තමයි පරලෝ යන්න ඉදිරිපත් වුනේ. මේ උපමාව එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ඒ බණහන්න හිටපු අයට මේ උපමාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට අර වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ අන්ධකාරයේ හිටපු මිනිස්සුයෙකුට තෙල් පහනක් දැල්වලා ආලෝකය ලබා දුන්නා වගේ අපේ ජීවිතය ගැන පුදුම පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි හැම කෙනෙකුටම ওই බිරින්දෑව තුන් දෙනා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන පළවෙනි බිරිඳ තමයි කිව්ව ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන රන් රිදී මුතුමැණි ආභරණ ටික. ඕවා තමයි ලෝකේ. එතකොට කෙනෙක් ජීවිත කාලෙම හම්බ කරන්නේ රස්සාවල් කරන්නේ දුක් විඳින්නේ ගියක් දොරක් හදාගන්න හොඳ වාහනයක් ගන්න එකක් ගත්තාම තව එකක් ඕන වෙනවා එතකොට තවත් ඉඩමක් ඕන වෙනවා, තව ගයක් ඕන වෙනවා. තව පිටරටකින් හරි ඉඩමක් කරන් දාන්න තියෙනවා නම් කියලා හිතෙන. එතකොට ජීවිත කාලෙම මේ ණය ගෙව ගෙව ලෝන් දදා මොකටද මහන්සි වෙන්නේ? පළවෙනි බිරිඳ සතුටු කරන්න. හැබැයි පළවෙනි බිරිඳ තමන් මැරෙනකොට යන්න එනවද? මොකද්ද පළවෙනි බිරිඳ දීපු උත්තරේ? හෙල්ලෙන්නේවත් නැහැ. එතකොට ඔබ මැරුණා කියලා ඔබේ ගේ හෙල්ලෙනවද? නැහැ. ඔබ මැරුණා කියලා ඔබත් එක්ක අර වාහනේ එනවද යන්න? නෑ. ඔබ ඉඩ කඩන් හෙල්ලෙනවද? ඒවා එන්නේ නෑ. රන් රිදී මුතුමැණි කේ සියල්ල අතහරින්න සිද්ධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් ජීවිත කාලෙම කැප කරලා ජීවිත කාලෙම දුක් ඉඳලා ජීවිත කාලෙම ආදරෙන් ගොඩනගපු අර ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ආදී භෝග සම්පත් සියල්ල එතනම තියදී ඒ විදිහටම තියදී ඒ කෙරෙහි තියෙන අල්ම අතහැර ගන්න වෙනවා. දෙවනි බිරිඳ කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වත් කෙනෙක්ගේ ජීවිතේ ඊළඟට වැඩිපුරම ආදරය කරන දෙවනි බිරිඳ තමයි කියව තමන්ගේ දූ දරුවෝ දෙමව්පිය ස්වාමියා බිරිඳ ඥාති හිත මිත්‍රාදී මේ පිරිස. ඒ අය ඉන්නේ කොතනද? වල ළඟට විතරයි. එතකොට අන්න දෙවනි බිරිඳ දීපු උත්තරේ මම ඉන්නම් කිව්වා වල ළඟට. එතකොට ඔබ මරණයටපත් වෙද්දී ඔබ ජීවිත කාලෙම ආදරෙන් සලකපු මේ ඒ අය ගැනම කැප කරපු හරි හම්බ කරලා දරුවෝගේ අනාගතය වෙනුවෙන් ස්වාමියා බිරිඳ දෙමව්පියෝ වෙනුවෙන් ඒ ඥාතීන් වෙනුවෙන් ජීවිත කාලෙම සමාජයට හරි හම්බ කරලා කැප කරලා ආදරෙන් සලකනවා. නමුත් ඔබ මරණාසන්න වෙද්දී සියලු දෙනාම වල ළඟට ඇවිල්ලා දුක් වෙලා ආපහු හැරිලා යනවා එතන ඉවරයි සම්බන්ධය. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට පරලෝ යනකොට ඉතුරු වෙන්නේ තුන්වෙනි බිරිඳ. ඒ තමයි කීවත් තමන් රැස් කරගත්ත කුසල අකුසල කර්මයක් ටික. තමන්ගේ හිත. එතකොට ජීවත් වෙලා ඉන්න කාලය තුල හිත දියුණු කරලා නැත්නම් කුසල් දහම් රැස් කරගෙන නැත්නම් ධර්මයක් දියුණු කරලා නැත්නම් සද්ධා සීලාදී ගුණ ධර්ම වඩලා නැත්නම් පරලොව යනකොට ඉන්නේ නිකන් පැත්තකට දාලා තිබ්බ කිසිම දියුණුවක් නොකරපු ආදරයෙන් සලකපු නැති කෙනෙක් තමයි Tamanට ඉතුරු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන ජීවත් වෙලා ඉන්නකොට අර පළවෙනි බිරිඳට දෙවෙනි බිරිඳට සලකන්නේ යම්සේද ඒ වගේම තුන්වෙනි බිරිඳ ගැන හිතන්න ඕන. තමන්ගේ හිත දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. ඉතුරු වෙන්නේ එච්චරයි පරලෝ යනකොට. සීලේ දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා ආනන්ද හාමුදුරන්ට එක අවස්ථාවක පෙන්නනවා ආනන්ද. උඹ යම් කිසි කෙනෙක් කෙරෙහි ආදරයක්, කරුණාවක්, සෙනෙහි මාත්‍රයක් තියෙනවා නම් එක්ක හිතවතෙකුට හරි දෙමව්පියෙකුට හරි ඥාතියෙකුට හරි තමන්ගේ රාජකීයෙකුට හරි කාට හෝ යම්කිසි කරුණාවක් ආදරයක් සෙනෙහි මාත්‍රයක් හෝ තියෙනවනම් ඒ අය ඔබේ මතයට ඇහුම්කන් දෙනවනම් ඒ සියලු දෙනාටම මේ ධර්මයේ කියලා දෙන්න කියනවා. ඒ හැම කෙනෙක්ම මේ ධර්මයේ තුල පිහිටවන්න කියනවා. මේ ධර්ම මාර්ගෙම ගමන් කරවන්න කියනවා. ඒක තමයි සලකන්න තියෙන ක්‍රමය. දැන් මම ඔබට පෙන්වලා දෙන්නම් සාමාන්‍යයෙන් අද දැන් අපි දැන් ලංකාව තුල අපි ගත්තොත් දිමව්පියන්ට සැලකීම ගැන ඕන තරම් කතා කරනවා අහලා ඇතිනේ. දැන් මම කතා කරන්නේ මේ පැත්ත නෙමෙයි වෙන පැත්තකින් දිමව්පියන්ට සැලකන හැටි. සැලකනවා කියපුවයි සැලකලා තියෙන හැටි මේ කතා කරන්නේ. දැන් අපි මොනවද සාමාන්‍ය දිමව්පියන්ට සැලකීම ගැන කතා කරන්නේ? අම්මලා තාත්තලාට බොහොම ආදරෙන් කතා බහ කරනවා. හිත රිද්දවන්නේ නැහැ. ඊළඟට ඒ අයට වයසට ගියාට පස්සේ කෑම බීම ටික ලෙඩ දුකට බේත් ටික ඒව සපේනවා. සමහර ලාවට ලොකු ස්පිරිතාලයකට දාලා බේත් ටික අරන් දෙනවා. හොඳට කන්න අදින්න දෙනවා. අසනීපයක් වුණාම ලෙඩක් දුකක් හැදුනාට පස්සේ බේත් ටික අරන් දෙනවා. සමහර ලාවට උණු වතුර කරලා නාවනවා, කවනවා, පොවනවා, ඇඳුම් අඳිනවා. ඔය ටික නේද සලකනවා කියලා කරන්නේ. හොඳට කල්පනා කරලා බලන සාමාන්‍ය ජීවිතේ සලකනවා කියලා ඊට වඩා දෙයක් කරනවද? නැහැ. ලෙඩක් දුකක් හැදුනහම බේට් ටික ගෙනත් දෙනවා. ඒක උදේම නැගිටවලා දත් ටික මද්දවලා උණු වතුරෙන් මූණකට හොදවලා තමයි නාවල ඇඳුමක් අම්දලා කෑම ටිකක් අනලා කවලා එක්ක උස්සගෙන ඇවිල්ලා පුටුවක වාඩි කරවනවා. ওই ටික තමයි සලකනවා කියලා කෙනෙක් ජීවිත කාලෙම කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සුප්පතිකාර කියලා තියෙන අංගුත්තර නිකායේ දේශනය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරලා ඒ විදිහට ඉවර කරන්න බැරිය කියලා. දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරනවා නම් කරුණු පහයි තියෙනවා කියලා ප්‍රතිඋපකාර කරන්න තියෙනවා. එකක් තමයි සද්ධාාවක් නැති දෙමව්පිය තුල තුනුරුවන් කෙරෙහි සද්ධාව ඇති කරවීම. අන්න දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න තියෙන ක්‍රමය. දුස්සීල දෙමව්පියන්ව සිල්වත් කරවන්න ඕන. සමහර දෙමව්පියෝ ඉන්න හිතුවක්කාරයි බොරු කියනවා. සමහරට හොර කරනවා. පොඩි දෙයක් දැක්කත් හොරකම් කරනවා. සමහරට බේබදුකම් වලට පුරුදු වෙච්ච අය ඉන්නවා කාලයක් තිස්සේ. ඒ වගේ සමහර වෙලාවට සත්තු මරණ මේ වගේ ප්‍රාණඝාත කරන මේ වගේ දුස්සීල ජීවිත ගත කරන අය ඉන්නවා. එතකොට ඒ අය උපක්‍රමශීලීව හිත රිද්දවන්නේ නැතුව කොහොම හරි මේ ධර්ම මාර්ගයට යොමු කරලා ඒ අයට සිල්වත් කරවන්න මහන්සි ගන්නට ඕන. අන්න ප්‍රතිඋපකාර කරන ක්‍රමයක්. ඊළඟට ධර්මඥානයක් නැති දෙමව්පියන්ට දහම් දැනුම ලබා දෙන්න ඕන. දහම් පොතපත ගිහින් දෙන්න ඕන. දහම් වැඩසටහන් වලට දෙමව්පියන්ව යොමු කරවන්න ඕනේ. දෙමව්පියොත් එක්ක ධර්මයේ කතා කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. අන්න දෙමව්පියන්ට ධර්මයේ ලබලා දෙනවා, දහම් දැනුමක් ඇති කරලා දෙනවා. අන්න ඒකාන්තයෙන් සලකන ක්‍රමයක්. ඊළඟට මසුරු දෙමව්පියන්ව ත්‍යාග සම්පත්තියක පිටවන්න. මේ අපි මේක විස්තරාත්මකව කතා කරමු. මසුරු දෙමව්පියන්ව ත්‍යාග සම්පත්තියක පිටවෝ. ඒ කියන්නේ දෙමව්පියෝ සම්බන්ධ කරගෙන දන් පෑන් දෙනවා. අතහැරීම පුරුදු කරනවා. ඊළඟට ප්‍රඥාවක් නැති දෙමව්පියන්ට ප්‍රඥාව ලබලා දෙනවා. ඒ කියන්නේ දෙමව්පියන්ව බණ භාවනාවට යොමු කරලා දෙමව්පියන්ව භාවනා පැත්තේ ඒ දෙමව්පියන්ට දියුණුවක් ලබලා දෙන්න උත්සාහ කරනවා. දෙමව්පියන් භාවනා වැඩසටහන් වලට එක් කරගෙන යනවා භාවනා කරන්න පරිසරයක් හදලා දෙනවා භාවනාව ගැන කියලා දෙනවා ඒ වගේ ප්‍රඥාව දියුණු කරගන්න තමන්ගේ දෙමව්පියන්ට උපකාර කරනවා එතකොට කරුණු පහක් වෙන්නනවා මොනවද ඒ කරුණු පහ සද්ධාව සිල්වත්කම ධර්මඥානෙ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේවට කියනවා සීක බල කියලා සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන. සීකවල. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරන්ට පෙන්නලා දෙනවා ආනන්ද යම් කිසි පුතෙක් අවුරුදු 100ක් ආයුෂ තියෙන දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ම උපස්ථාන කරත් ඒක ප්‍රතිඋපකාරයක් නෙමෙයි කිව්වා. ඒක පිනක් ලැබෙනවා සැලකීමක්. එච්චරයි. නමුත් අවුරුදු 100ක් උරහිස්සල තියාගෙන විපස්ථාන කරා කන්න බොන්න දුන්නා නෑවුවා කියලා දෙමව්පිය සුග තියනවද? නෑ. සතර අපායෙන් මිදෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ප්‍රමාණවත් නෑ. දෙමව්පිය තුල ඇති කරන්න ඕනේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළත් දැන් ලෞකික ජීවිතය තුළ මේ මනුස්ස ලෝකේ දෙන්න තියෙන ඉහළම සැප සම්පත තමයි සක්විති රජකම. ලෞකික ගිහියෙක් ලබන ඉහළම සැපේ. රජකෙමනුත් ඉහළම රජකම. ලෝකෙම පාලනය කරන පාලකේ. සක්විති රජ කෙනෙක්. එතකොට යම් කිසි දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ව චක්‍රවර්ති රාජ සම්පත්තියක පිහිටවන. බුදුරජාණන් විස්තර කරනවා. එහෙම කරත් ඒකත් ප්‍රතිඋපකාරයක් නෙමෙයි මේක සක්විති රජු වුණා කියලා නිවන් අවබෝධ කරනවා නෑ බුදුරජාණන් වහන්සේ වදාළ සක්විති රජතුමා පවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම් සුවාන් ඵලයකටවත්පත් වෙලා නැත්නම් සක්විති රජකමෙන් සක්විති රජ කරනකොට ගොඩක් පින් රැස් කරනවා. මේ පිනේ විපාක හැටියට අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ උපදිනවා. හැබැයි මේ පින ගෙවිලා අවසන් වෙනකොට ධර්ම අවබෝධයක් කරලා නැත්නම් ආයෙමත් නිරේ උපදින්න පුළුවන්. තිරිසන් ලෝකේ උපදින්න පුළුවන්. ප්‍රේත ලෝකේ උපදින්න පුළුවන්. ඒ අනතුරු තියෙනවා. ඒතුළු බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියන්ට සලකන්න තියෙන අර කරුණු පහෙන්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. දැන් ඔබ බලන්න සාමාන්‍යයෙන් ලංකාවේ දෙමව්පියන්ට සිද්ධ වෙන ඉරණම්. සලකනවා. කන්නාල ඉන්න ටික දෙනවා. හොඳ ලොකු ඉස්පිරිතාලුවට දාලා බේත් ටික අරන් දෙනවා. තමයි ළඟ ඉඳගෙන බොහොම ආදරෙන් කතා බහ කරන හිත හදනවා. නමුත් ඒ අය මරණයටපත් වුණාට පස්සේ ඒ ටික ප්‍රමාණවත් ඒ අයට සුගතිය කියන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ වෙන්නේ සාමාන්‍ය සමාජෙ මම පෙන්නලා දෙන්න. දැන් අපිට අපි ලංකාවේදී ගොඩක් ධර්ම දේශනාවලට මම යනවා. ඉතින් නිතර දේශනවලට ඈත ඈත යනවා. ඉතින් අනේනකොට ගොඩාක් අපි දකින දෙයක් තමයි තමයි ඔබේ දෙමව්පිය ඥාති වැඩි හිටියොත් ඒ ස්වභාවය ඇති. ඉතින් ඒක මුදවන්න ඕන දැන් මේ වහගත්තට පස්සේ. කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒක කණ්ඩායමක් ඉන්න ඕන වයසට ගියාට පස්සේ ඔන්න දැන් මේ නොසලකන අය ගැන නෙමෙයි කියන්නේ සලකන අය. ඒ අය සලකනවා කියලා හිතන්නේ උදේට නැගිට්ටවල දත් ටික මැද්දලා. කෑම ටිකක් කනලා කවලා ඉවරන ඇඳුමක් අඳලා උදේම උස්සගෙන ඇවිල්ලා එළියේ පුටුවක් තියලා වාඩි කරවනවා. දැන් පාර දිහා බලාගෙන ඔහේ හූල්ල හූල්ල ඉන්නවා. හවස් වෙනකන් ඔහේ බලාගත්තුවත බලාගෙන ඉන්නවා. යන්නේ නයි දිහා බලාගෙන ඉන්නවා. සමහරට ගමේ විස්තර ටික දන්නවා. යන්නේ නයි දන්නවා. බලාගත්තුවත බලාගෙන ඉන්නවා. ආයෙ කෑම ටික කවනවා. හවසට උස්සලා ආයෙම නිදි කරනවා. එක්කරගෙන ගිහිල්ලා කෑම ටික කවලා නිදි කරනවා. ආයෙ පහෝදා උදේට අර විදිහට මුණකට හොදලා එළියෙන් ගෙනල්ලා ඉඳනවා. හවසට ඊට උදේට එළියට. එතකොට ওই එක කණ්ඩායම. දැන් ඔහොම ඉන්නකොට ධර්මයක් දියුණු කරලා නැති වුණොත් මොකද වෙන්නේ? හුල්ලනවා. සමාජයට දරුවෝ ගැන හිත හිත ඌලන දරුවන්ගේ ප්‍රශ්න සමහරලාට ඉඩ කඩන් වලට දරුවෝ තියෙන ප්‍රශ්න මේවා ගැන හිත හිත ඉතින් ඌලනවා දුක් විඳිනවා පසුතැවෙනවා ධර්මයක් දියුණු කරලා වයසට ගියන් ධර්මයේ දියුණු කරන කෙනාට වයසට යන්නේ නැද්ද වයසට යනවා අපි හිතමු සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගත්ත කෙනෙක් ওই වගේම වයසට යනවා එයාගේ දරුවෝ එයා වර විදිහටම මූණකට වහුදලා නාවලා ඇඳුමක් අඳලා උස්සගෙන ඇවිල්ලා එළියෙන් වාඩි කෙරෙව්වා. එයා මොකක් කරයිද? අර පුටුවට වෙලා ඉඳගෙන බුද්ධානුස්සතිය වඩනවා. අන්න ධර්මයේ දියුණු කරපු කෙනා. ධම්මානුස්සතිය වඩනවා. සංඝානුස්සතිය වඩනවා. ජීවිතයේ අනිත්‍ය වශයෙන් සිහි කරනවා. සුගතියේ හිත පිහිටවන දේවතානුස්සතිය ආදී භාවනා වඩනවා. අන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනාගේ වටිනාකම. ධර්මයේ දියුණු කරගත්තේ නැත්නම් වයසට ගියාට පස්සේ ඔහි බලාගත්තුවත බලාගෙන මූල ඒක කණ්ඩායම. තව කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ උදේම නැගිටවල අර වගේ උණකට හොදලා ගෙනල්ලා වාඩි කරවනවා හෝනියම් පෙට්ටිය ළඟ මොකද්ද හෝනියම් පෙට්ටිය කියන්නේ ඒක තමයි ලොකුම හෝනියම ඉන්දෝලයි වල අතට දෙනවා රිමෝට් කන්ට්‍රෝල් එක ඊට පස්සේ අර වයසට ගියත් ඒක ඉහාට මෙහාට දාන්න දන්නවා. ඒක උක බලාගෙන මාරු කර කර දවසම බලාගෙන අන්තිමට රෑ ශ්‍රී ලංකා මාතා ගිහලා සූමු ගන්නවා. ඒකත් බලාගෙන ඊට පස්සේ අම්ම ඉවරයි. කියලා උස්සගෙන ගිහින් නිදි කරුවා. ආයි පහෝදාට ඒ වගේ. ඇයි මේ වටිනා මනුස්ස ජීවිතේ මේ විදිහට අවාසනාවන්ත විදිහට කාලකන්ණි වෙලා යන්නේ? ධර්මයේ දියුණු කරන්න පුළුවන්කම තියෙද්දී ධර්මයේ දියුණු කරන පරිසරයකට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මනුස්ස ජීවිතේ වටිනාම කාලේ දැන් මරණාසන්න මොහොත කියන්නේ ජීවිතේ තියෙන වටිනාම අවසාන අවස්ථාව කීපේ ධර්මයේ දියුණු කරගන්න තියෙන අන්තිම වටිනාම මොහොත. ඒ වෙලේ ධර්මයේ හිත පිහිටවන්නේ නැතුව අර වගේ ඉඳලා මරණයටපත් වෙනකොට අන්ත අසරණයි. මම ඒක සිදුවීමක් පෙන්වලා දෙන්නම්. ධර්මයක් නැති වෙනකොට අල්ලගන්නේ කාවද? එක්ක දරුවා. දරු මුණුබුරන්. මම ඇත්ත සිදුවීමක් මේ ලංකාවේ වෙච්ච. දැනට අවුරුදු අවුරුද්දකට විතර කලින් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආව මාව හම්බෙන්න. මේ අම්මා ආපු ඉලේ ඉඳන් අඬනවා. ඒ තාත්තා කිව්වා නේ හාමුදුරනේ මේ මගේ නෝනා අපේ නෝනාගේ අම්මත් අපිත් එක්ක හිටියා අපේ ගෙදර හිටියේ. ඒ පවුලේ ඉන්න එකම දුව තමයි මේ. අපිට හිටියා කිව්ව අවුරුදු 3ක විතර පුංචි දුවේ. එතකොට මේ අම්මා අපි වැඩට ගියාම මේ අම්මා තමයි කියලා දුව බලාගන්නේ. දැන් සාමාන්‍ය වෙන්නේ ඕක තමයි. අම්මලා තමයි මේ දරුවන්ගේ දරුවම බලාගන්නේ. දැන් මේ අම්මට අර ಗುಣධර්ම දීලා නැහැ, සද්ධාව ඇති කරෝලා නැහැ. සීලයක් දිනු කරවලා නැහැ පන්සලකට පුරුදු කරලා නැහැ පොයි දවසකටවත් සීල් සමාදන් කරවන්නේ යවන්නේ දහම් පොතක් පතක් නැහැ ධර්මඥානයක් නැහැ අතහැරීමක් ගැන දන්නේ භාවනාව ජීවිතයකට පුරුදු කරලා නැහැ දැන් ජීවිතය අල්ලගන්නේ අර දරුමුණු පුරා ඒ අය එක්කනේ ඉන්නේ දවසම දැන් අසනීප වෙලා ඉස්පිරිතාලට එක්කගෙන ඉච්ච දැන් ආච්චි ඉස්පිරිතාලේ ගිය වෙලේ ඉඳන් කියවනවා මට අර පොඩි එකීව ගෙනල්ලා පෙන්න පල්ලා. මට පොඩි එකීගේ මූණ බලන්න නැතුව ඉන්න බැරිය කියලා. දැන් ඉතින් අර ළමයා ගෙනිලා දවස් ගානේ පෙන්නන්න ඕනේ දැන් ආච්චිට. ජීවත් වෙලා ඉන්නකොට නම් කියනවා අනේ අපේ අම්මා හරි ආදරේ දූට කියලා. කියන්නේ ඒක මහ ලොකු කමක් ජීවත් වෙලා ඉන්නේ. හැබැයි මේකේ භයානකම තිබ්බේ ඔන්න ඔහොම ඉඳලා මැරුණා. මැරුණට පස්සේ මිනිහ ගෙදරට ගෙනාපු ඉලේ ඉඳන් අර පොඩි දුව පෙන්නනවා ආන් ආච්චම්ම අතන ඉන්නවා. ආන් ආච්චම්ම අතන ඉන්නවා කිය කිය ඇඟිල්ල දික් කර කර පෙන්නනවා. දැන් ගෙදර අනිත් අයට පේන්නේ නැහැ. අර පොඩි දුවට පේනවා. ඉතින් දැන් ওই මල ගෙදර කටයුතු ඉවර වුණා. දැන් නෑදෑයෝ එහෙම මෙහෙන් ගෙවල් දොරවල් වලට ගියා. දැන් ගෙදර කට්ටිය තනි වෙනවා. අර අම්මයි තාත්තයි මැද්දේ පුංචි දුව නිදි කරෝගෙන් තමයි නිදාගන්නේ. දවසක් මිනිහ වල්ලලා සති දෙකකට විතර පස්සේ මේ අම්මයි තාත්තයි මැද්දේ තුන්චි දුව නිදි කරෝගෙන නිදාගත්තා. රෑ දෙකට විතර බලනකොට දුව හිමීට මැදින් බැහැලා ගිහිල්ලා. පස්සේ ඇහැරිලා බැලුවා බලන ලයිට් දාලා බැලුවා නෑ කාමරේ. ගියේ ඇතුලේ බැලුවා නෑ. පිළිකන්නේ දොරත් ඇරලා. මේ මිනිස්සු බය වෙලා කෑ ගහලා හූ කියලා අහල පහල ගෙවල් වල මිනිස්සු ලයිට් දාලා දුවගෙන ඇවිල්ලා හෙව්වා. හොයනකොට වත්ත පල්ලෙහාට ගිහිල්ලා එහෙම ඇදගෙන වැටිලා හැම ගිහිල්ලා තුවාල වෙලා අඬ අඬ ඉන්නවා. සරෑ දෙකම මාත් විතර වඩාගෙන ගෙනාවා. දුවේ කොහෙද ගියේ කියලා ඇහුවා. ආච්චම්මත් එක්ක ගියා ආච්චම්ම මාව එක්ක ගියා කියලා. ඔන්න එකපාර බේරුණා. තුවාල වෙලා හැරි බේරුණා. ඊට පස්සේ සති දෙකකට විතර පස්සේ අර වගේම අම්මටයි තාත්තටයි හොඳට නිින්ද ගියා. ඇඳේ මැද හිටපු දුව හිමින් බැහැලා ගිහිල්ලා. මේ ඇත්තම සිදුවීම. අර වගේම හේවුවා දැන් පහට විතර ඇහැරුණේ. දෙන්නට හොඳට නිින්ද ගිහිල්ලා. හේවුව පස්සේ හොයනවා හොයනවා වත්තේත් නැහැ කොහෙවත් නැහැ. මේ මිනිස්සු අඬා අඬා කෑයක් ගහ හොයනවා. පස්සේ මේ මහත්තයා කියනවා අනේ හාමුදුරනේ කවුරුත් කීවට විශ්වාස කරන්නේ නැහැ කියලා මමයි කියව පිළිකන්නේ දොර වැහුවේ. දොර වහලා දොරට පොල්ලක් දාන්න තියෙනවා මේ පොල්ලක් දාලා දොර වැහුවේ මම කියලා. මේ පොල්ල හිමීට අයින් කරලා දොර ඇරගෙන ගිහිල්ලයි කියව. මේ දරුවට එහෙම කරන්න බෑ කියලා. අවුරුදු 3යි. වයස. 3යි මාස දෙකක් විතර. අන්තිමට දැන් හෙව්වා හෙව්වා නෑ. හතට විතර පණ විඩයක් ආව අන්න දුව ඉන්නවා. ගියා හොයන්න යනකොට ගෙදර ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුර සොහොනට යනකන් රෑ ගිහිල්ලා හරියටම ආච්චිගේ මිනිවර ළඟ ඔළුව ගලක ගහලා මරලා ඔළුවෙන් ලේ ගිහිල්ලා ලේ ගිහිල්ලා මැරිලා හරියටම මිනිවල ළඟමයි එතකොට මේක නිකන් මෝහණී වෙලා ගියා කියන්න පුළුවන්ද දැන් ඔක ඔප්පු කරන්න පුළුවන් ද විද්‍යාවෙන් නෑ මේක නිකන් ගියේ කියලා අවුරුදු 3 පුංචි දුව පෑ එක ගෙනහිලා සොහොනට යනකම් කිලෝමීටර් දෙකමාරක් කැලින් කැලින් එක ගෙනහිලා හරියට එතන ගලක් තිබුණා ඒක ඔළුව ගහලා මරලා ලේ ගිහිල්ලා මැරලා සොහොනේ එතකොට ඔන්න භයානක අනතුරු දැන් ඇවිල්ලා අපිට කියනවා දනේ හාමුදුරනේ ඉතින් කමක් නෑ අපේ අම්මනේ අරගෙන ගියේ කමක් නෑ ඉතින් අම්මා ගොඩාක් දුට ආදරෙන්නේ හිටියේ කමක් නෑ කියනවා දැන් මොකද කියන්නේ දැන් බලු බැලුම. මේකු මැරිලත් අපට කරදරේ. දැන් ඒක තමයි කියන්නේ. දැන් අම්මා කියන්නේ දැන් ඒව නැහැ. මැරිලත් අපට කරදරේ ඉන්න දෙන්නේ දැන් බනිනවා. එතකොට අපි ධර්මයක් දියුණු කරගත්තේ නැත්නම් අපටත් උීරණමත් වෙනවා. ඔන්නෝක තමයි ජීවිතයේ තියෙන භයානකම අනතුර. ධර්මයේ දියුණු කරේ නැත්නම් ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සේ ඥාතීන් ටික නෑදෑයෝ ටික ඔක්කොම ඇඟිල්ල දික් කරන්නේ කාටද? මගේ ගෙදර පොඩ්ඩක් සද්දයක් ආවොත් දොරක් එහෙම හිමීට වැහුණොත් බඩු මුට්ටු එහෙම පෙළුණොත් රැයට කාටද ඇඟිල්ල දික් වෙන්නේ? හර මැරිච්ච අයට. මේ උන් මැරිලත් අපට කරදරේ කියලා ඊට පස්සේ බලිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙමව්පියන්ට සලකනවා කියන්නේ මේ කන්නදින ටික දෙන එක විතරක් නෙවෙයි. ඒ නිසා ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේ නම් දෙමව්පිය තුල කරුණු පහක් පිළිටවන්න ඕන. මොනවද? සද්ධාව, සිල්වත්කම, ධර්මඥානෙ, ත්‍යාගය, ප්‍රඥාව. ඔබ ඔබේ දරුවන්ට ආදරේ නම් දරුවෝ තුල මේ කරුණු පහම පිළිටවන්න ඕන. ඔබ ඔබේ ස්වාමියාට ආදරේ නම් බිරිඳට ආදරේ නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පිහිටවන්නට ඕන. ධර්මී දියුණු කරවන්න යොමු කරන්නට ඕන. ඒක තමයි සලකන්න තියෙන ක්‍රමේ ප්‍රතිඋපකාර කරන්න තියෙන ක්‍රමේ. ඒ නිසා අපි මේ කරුණු පහ ගැන ටිකක් සරලව කතා කරමු. සද්ධාව. සද්ධාව බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද සද්ධාව කියන්නේ? නිකන් ගත්තොත් ඔන්න තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදී. ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. නමුත් ධර්මයේ ගැඹුරින් සද්ධා විස්තර කරන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස් බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇතිවෙන පැහැදීම අවබෝධය ගැන ඇතිවෙන අදහා ගැනීමට කියනවා සද්ධා. ඒ සද්ධාව ඇති වෙන්නේ ධර්මඥානයත් එක්කමයි. එතකොට මේ සද්ධාව මූලික කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අමූලිකා සද්ධා කියන. අනිත් එක තමයි ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධා කියන්නේ නිකන් සද්ධාාවක් තියෙනවා ඒක නිකන් අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන දැනුමකුත් නැහැ අවබෝධයකුත් නැහැ බුදු ගුණ දන්නෙත් නැහැ ධර්මයේ ගුණ දන්නෙත් නැහැ ධර්ම අවබෝධයකුත් නැහැ හැබැයි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි හැමතැනම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වඳිනවා. අර බඩ මහාත කවුද ඉන්නේ? මොන බඩාද කියන්නේ? බුද්ධා කියන්නේ එපා ඒකට. ඒක බුදුරජාණන් වහන්සේටත් අගෞරවය. එතනටත් ගිහින් වඳිනවා. එතකොට තව මොකක් හරි කවුරු හරි තිබුණොත් එතනට කවුරු හරි කිව්වොත් අන්න ලාභයක් ලැබෙනවා දිනු වෙන්න පුළුවන් කියලා බලු නැට් එකට හරි වදින අය නැද්ද? ඉන්නවා. ඕනතනක් අය ආගමක් පාවලා දීලා ඕන දෙයකට යන අය ඉන්නවා. එතකොට ඒ ලාභ ලැබෙනවා දිනු වෙන්න පුළුවන් කියවහම ඕන දෙයක් අදහන්න පෙළඹෙනවා. එතකොට ඒ මට්ටමට යමු ඉන්නේ ඒ මොකද ඒ සද්ධා. හැබැයි බුදු පිළිමටවත් වදිනවා. අමෝලිකා මුලක් නැහැ. අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා පරිප්ලව පසාදස්ස පඤ්ඤා නපරිපූර්ණති. ඉල්පෙන සද්ධාාවක් තියෙන කෙනාට, වැනෙන සද්ධාාවක් තියෙන කෙනාට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අවබෝධයට නැඹුරු වෙන්නේ නැහැ මේ සද්ධාව. එතකොට මේ සද්ධාව වැඩක් නැති දෙයක්. ඒක නිකන් උපතින්ම එන දෙයක්. නමුත් ඇති කරගන්න ඕනේ සද්ධාව තමයි ආකාරවතී සද්ධාව. අවබෝධයෙන් ಗುಣ දැනගෙන කරුණු දැනගෙන අවබෝධයකින් ඇති කරගන්න සද්ධාවට කියනවා ආකාරවතී සද්ධාව. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගන්නවා. උන්වහන්සේ මේ මේ මේ මේ ගුණ වලින් යුක්තයි කියලා අපි ඉදිරි කතා කරමු වෙනම දේශනාවක. එතන මේ මේ ගුණ වලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඔන්න පැහැදීමක් ඇති කරගන්නවා ගුණ දැනගෙන. ඒ ධර්මයේ ගැන හොඳ දැනුමක් ඇතුව දහම් පොතපත කියවලා ධර්මයේ ගැන ලොකු පැහැදීමකින් ධර්මයේ ගැන පහදිනවා. මේ ධර්මයේ මේ මේ ගුණ වලින් යුක්තයි සම්දිත්තිකයි මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකයි. ඕනම කාලයකට පොදුයි. ඒහි පස්සේ ඕනම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඕපනයික තමා තුලින් මේ ධර්මයේ දකින්න තියෙන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම තමන්ගේ අත්දැකීමක් හැටියට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට මේ විදිහට මේ ධර්මයේ ගුණ දැනගෙන ධර්මයේ ගැන පහදිනවා. ශ්‍රාවක සංඝයා ගැන පහළින උන්වහන්සේලා සුපටිපන්න මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න අය. උජුපටිපන්න උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ඥායපටිපන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කරනවා. සාමීචිපටිපන්න තමන් අවබෝධ කරගන්න තමන් දියුණු කරගන්න ධර්මයේ අන් අයට කරුණාවේ මෛත්‍රියෙන් කියලා දෙනවා. එතකොට එවැනි ಗುಣ තියෙන සංඝයා යුගල 4යි පුද්ගලයෝ 8යි. යදිදං චත්තාරි පුරිස යුගා යුගල හතරයි. අට්ඨ පුරිස පුක්කලා කවුද මේ පුද්ගලයා අට දෙනා? සෝවාන් මාර්ගයේ ගමන් කරන අය. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අරහත් ඒ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේලා. කී දෙනයිද? අට දෙනයි. අට පුරිස පුද්ගල. යුගල වශයෙන් ගත්තොත් හතරයි. සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල තව යුගලයක්. අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල. ඒතර යුගල හතරයි. පුද්ගල වශයෙන් අටයි. උන්වහන්සේලා ආහුණෙයි. දන්පැන් පූජා කරන්න සුදුසුයි. පාහුණේ ආගන්තුකයන් වශයෙන් වැඩම කරවලා අප උපස්ථාන කරන්න ආගන්තුක සත්කාරවලට සුදුසුයි. දක්ෂිනේ පින් සලකාගෙන දන් දෙනවා. පින් රැස් කරගන්න හිතාගෙන දන් දෙනවනම් ලෝකේ ඉන්න අග්‍රතම පිරිස. අංජලි කරණීය බැඳුම් පිදුම් කරන්න සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක් එක්තන් ලෝකසාති ලෝකයට පහළ වෙච්ච පින් කෙතක්. ඒතකොට මේ වගේ ಗುಣ දැනගෙන Taman සරණ යන්නේ කවුද කියන අවබෝධයෙන්ම තුනුරුවන් කෙරෙහි පහදිනවා. එයා ධර්මයේ ඉගෙන ගන්නවා. අවබෝධයෙන් ධර්මඥානයක් ඇතුව තුනුරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න. අන්න එතකොට එයාට ටික ටික ටික ටික අර අමෝලිකා සද්ධාව ඉක්මවා ගිහිල්ලා තුනුරුවන් ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති වෙනවා. මේ පැහැදීම ටිකෙන් ටික ධර්මඥානෙ දියුණු වෙන්න දියුණු වෙන්න වර්ධනය වෙනවා. ස්ථීරවම ආකාරවතී සද්ධාව ඇති වෙන කාටද? සුවාන් වෙච්ච කෙනාට. ඒකට සුවාන් ඵලයටපත් වෙච්ච කෙනා ගැන කියනවා. යාට සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන වෙනස් කරන්න බැරි කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාාවක් පිහිටනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ ගැන කවුරු කිව්වත් එයා තමන්ගේම අවබෝධයෙන් දන්නවා මේ ධර්මයේමයි නිවනට තියෙන සාන්තියට තියෙන දුකින් මිදෙන්න තියෙන එකම මඟ. ශ්‍රාවක සංඝයා ගැන අවබෝධයෙන්ම පැහැදීමක් තියෙන සංගය අවිච්ඡ ප්‍රසාද ඊළඟට ආර්යකාත සීලයෙන් යුක්ත. එතකොට මේ අංග හතර සෝවාන් කෙනෙකුට තියෙනවා. එතකොට ආර්යකාන්ත සීලය ස්ථීරවම පිළිටන්නේ සෝවාන් වෙන කෙනා. අනිත් අය ටිකෙන් ටික මේ අමෝලිකා සද්ධාව අතහැරලා ආර්යකාන්ත මට්ටමටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ අය අවබෝධයෙන්ම ಗುಣ දැනගෙන ධර්මී ඉගෙනගෙන ධර්මඥානයත් එක්කම සද්ධාව ඇති කරගන්නට ඕනේ. අන්න පළවෙනි එක. එතකොට ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේන ඔබේ ඥාතීන්ට සහෝදරයට බිරිඳට දරුවන්ට ආදරේන ඔන්න කරන්න තියෙන දේ තමයි සද්ධාාවක් නැත්නම් ඒ අයට තුනුරුවන් කෙරෙහි සද්ධාාවක් ඇති කරවන්න ඕනේ. ඒ තමයි පළවෙනි වගකීම. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දුස්සීලන සිල්වත් කරවන්න මහන්සි ගන්නට. සමහර විට දෙමව්පියෝ ඉන්න පුළුවන් ප්‍රාණඝාතය කරනවා. සොරකමට පුරුදු වෙච්ච අය. එතකොට වැරදි ජීවිත ගත කරපු අය. යම් යම් අඩුපාඩු ජීවිතේ තියෙනවා. මට කටේරියුත් බොරු කියන. මට මත්පැන් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා දැන් ඒවෙන් මගේ හැල්ලා ඉන්න පුළුවන්. සමාජයට වයසට ගියත් බොනායි ඉන්න පුළුවන්. ඒකට ওই වගේ යම් යම් අඩුපාඩු ජීවිතේ පුරුදු වෙච්ච අය ඉන්න පුළුවන්. නමුත් දෙමව්පියෝ. එතකොට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ අයව සිල්වත් කරන්න උපක්‍රමශීලීව මහන්සි ගන්නවා. ඒ නිසා අන්න ක්‍රමේ ප්‍රාණඝාතයෙන් ඊය වළක්වන්න ඕන. සොරකමින් වළක්වන්නට ඕන. වැරදි කාම සීවණින් වළක්වන්නට ඕන. බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වළක්වන්නට ඕන. එතකොට මේ විදිහට සීලය දිනු කරන්න මහන්සි ගන්නට ඕන. දැන් සමහරව ඉන්නවා සමහරව මේ දැන් අපි ගමු තමන්ගේ දෙමව්පියෙක්ව තාත්තා හොඳ බේබත් දෙක හිටපු. දැන් වයසට ගිහිල්ලා දැන් බොන්න යන්න පුළුවන් කමක් නැහැ. පුතා මොකද කරන්නේ? කොයි හරි ගිහිල්ලා එනකොට තෑග්ගක් අරගෙන එනවා. මම දැකලා තියෙන මම ওই රටවල් වල එහෙම ගිහින් ධර්මදේශනාවලට ගිහින් යද්දි සමහර මොකද කරන්නේ? මේ බියුටි ෆ්‍රී වලින් මහා ලොකු දේවල් වගේ අර බෝතල් අරගෙන මේවා අරගෙන වෙනම ඒවා පේන්නම අරගෙන යන්නේ. එල්ලගෙන. ඇයි මේ gedara ගෙනියනවා තෑගි දෙන්න. අන්න දෙමව්පියන්ව අපාගාමී කරන දරුවෝ. එතකොට දෙමව්පියන්ට ආදරේ නම් ඒ දුස්සීල දෙමව්පියන් සිල්වත් කරවන්න මහන්සි ගන්නට ඕනේ. ඒ අයට සීලය ගැන කියලා දෙන්න, සීලේ ආනිසංස පෙන්වලා දෙනවා. දුස්සීලකමේ ආදීනෝ පැත්ත පෙන්වලා දීලා සිල්වත් කරවන්න මහසි ගන්න. අන්න ඔබේ දරුවන්ට ඥාතීන්ට ස්වාමියාට බිරිඳට ආදරේන කරන්න ඕනේ දේ. සිල්වත් කරවන්නට. ඊළඟ එක තමයි අතහැරීම ත්‍යාග සම්පත්තිය පුරුදු කරවන්නට ඕන. ත්‍යාගය කියන්නේ මසුරුකම දුරු කරලා ලෝභකම දුරු කරලා තමන් සතු දෙයක් <laughs> අතහරින්න පුරුදු කරනවා. දන් පෑන් දෙන්න යොමු කරනවා. දන් දෙන එක ලේසිද අමාරුද? ලේසිද අමාරුද? බුදුරජාණන් වහන්සේ දවසක් දෙවි කෙනෙක් රාත්‍රී මැදියම් කාලේ ජේතවනාරාමේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියන ගාථාවකින් දානං යුද්ධංච සමානමහ. දන් දෙනවා කියන්නේ අතහරිනවා කියන්නේ යුද්ධයක් කියලා. යුද්ධයක්ද නැද්ද? දෙන්දෝ නොදෙන්දෝ. දෙන්දෝ නොදෙන්දෝ කියලා හිත ඇතුලේ යුද්ධයක් කරන්නේ නැද්ද? ලොකු යුද්ධයක්. ඊට පස්සේ බීලත් හිතන්නේ නැද්ද අපරාධ මේක දුන්නේ. ලොකු යුද්ධයක්. එතකොට මේ යුද්ධේ ජය ගන්න කවුද? අතහැරීම පුරුදු කරගත්ත කෙනා. ඒක පුරුදු වෙන්න ඕන. පුරුද්දක් තියෙන්න ඕන. එතකොට මේ සංසාරිකව මේ අතහැරීම පුරුදු කරගත්ත අය තමයි ධම්පෙන් දෙන්නේ ලෝභකම දුරු කරන්නේ මසුරුකම දුරු කරන්නේ. එතකොට ඒක තමන් පින් සලකාගෙන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ස්වාමීන් වහන්සේලාට ඊළඟට නැති බැරි අයට අහිංසකයට අසරණ වෙච්ච අයට තමන්ට පුළුවන් නම් යමෙකුට පිහිට වෙන්න ඒ හැම කෙනාටම තමන් ශක්තිපමණින් පිහිට වෙන්න ඕන උදව් උපකාර කරන්න ඕන ඊළඟට ගිහි ජීවිතයේ තුල ජීවත් වෙද්දී තමන් පරිහරණය කරන මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් භෝග සම්පත් සියල්ල ගැන හිතන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ගිහි ශ්‍රාවකයා කාමයන් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දස්සාවිනෝ කියනවා. ඒකේ ආදීනමි හිතන්න කියනවා. දැන් සෝවාන් වුණා කියලා නිකන් බලාගත්තු අත බලාගෙන හතරම් බඩුවේම ගලවලා විසි කරලා නිකන් හෙන ගැහුවා වගේ ඉන්නවද බලාගත්තුවද බලාගෙන? එහෙම ඉන්නේ නැහැ මේ පිස්සෝ. එහෙම ඉන්නවනම් මානසික රෝගයක්. ධර්මාවබෝධයක් නෙමෙයි. දැන් විසාකාව සෝවාන් වුණා කියලා මේරපාලනා විසි කරලා දැම්මද? බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා රටක් පාලනය කරා. දේශපාලනය කරන එක පුංචි දෙයක්ද? නෑ. එතකොට දේශපාලනය කරා. ධර්මිෂ්ඨව රටක් පාලනය කරා. එතකොට විශාඛාව පුංචි කාලේ සෝවාන් වෙච්ච කෙනෙක් විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් විතර වෙලා අම්ම කෙනෙක්. එතකොට හොඳ ගුණගරුක දරුවන් හැදුවා. එතකොට ඔබහලා ඇති සීවලි මහරහතන් වහන්සේගේ අම්මා සුප්පියාව පාසිකාව සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට ධර්මයේ දියුණු කරන කෙනා කාමයන් පරිහරණය කරනවා. ද ගෙවල් දොරවල් හදා ගන්නවා යාන වාහන ගන්නවා. මිල මුදල් හම්බ කරනවා රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දස්සාවින. එයා නිතර සිහි කරනවා මේ සියල්ල යම් දවසක අතහරින්න වෙනවා. මේක නෙමෙයි ජීවිතේ. දැන් අන්න පළවෙනි උපමාවෙන් පෙන්ලා දුන්න මුලින්ම අර පළවෙනි බිරිඳව අතහරින්න වෙනවා. ඒවා හිල්ලෙන්නේවත් නැහැ මැරෙනකොට. ඒ වගේ නිතර හිතන්න ඕනේ මම මේ ගෙවල් දොරවල් හම්බ කර ඇදුවට මේ ඉඩ කඩම් ගත්තට යාන වාහන අරගෙන මම මේ භෞතික වස්තු වලින්ම මගේ ජීවිතේ මම ගොඩනගන්න හැදුවට කොයි මොහොතේ හෝ මේ සියල්ල මට අතහරින්න වෙනවා. ඒක කොයි වෙලාවෙද කියන්න බෑ. දැන් වෙන්නත් පුළුවන්, තව මොහොතකින් වෙන්නත් පුළුවන්, තව පැයකින් වෙන්නත් පුළුවන්. මැරෙන වෙලාව කාටවත් කියන්න පුළුවන්. නෑ. ඒ ඕනම වෙලාවක මේ සියල්ල අතහරින්න වෙනවා. එතකොට ඒක නිතර සිහි කරගන්න. එතකොට දන් පෑන් දෙන කෙනා මසුරුකම දුරු කරන්න පුරුදු වෙනවා. ලෝභකම දුරු කරන්න පුරුදු වෙනවා. ඒ වගේම යා නිතර සිහි කරනවා මේ සියල්ල මේ පරිහරණය කරන සෑම දෙයක්ම අනිත්‍යයි කියලා නිතර සිහි කරනවා. මේවා වෙනස් වෙලා යන දේවල්. මේ කෙරෙහි තියෙන ඇල්ම මට අතහැර ගන්න සිද්ධ වෙනවා කියන එක නිතර සිහි කරනවා. අන්න ඊළඟ ගුණ ධර්මය අතහැරීම පුරුදු කරවන්නට ඕන. එතකොට දීමෝපියන් සම්බන්ධ කරගෙන පින්කම් කරන්න ඕනේ. අන්න ඒ අයට මතක හිටින විදිහට ඒ අය සමාජලාවට වයසට ගියා ඔබ දැකලා ඇති. ඒ අය සම්බන්ධ කරගෙන දන් පෑන් දෙනවා. ඒ අයගේ අතින් පිළිකර පූජා කරනවා. ඒ අය සම්බන්ධ කරගෙන පින් දහම් කරනවා. එතකොට ඒ අයගේ හිතවල ඒවා පිහිටන අවසාන කාලේ. එතකොට ඒ වගේ දෙමව්පියන් ඥාතීන්ට ආදරේ නම් අන්න කරන්න තියෙන ඒ අයව යොමු කරවන්න ඕනේ පිනට දහමට අතහැරීමට. මසුරුකම, ලෝභකම දුරු කිරීමට පුරුදු කරවන්න සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි ලෝභකම, මසුරුකම කියන එක හිතේ තියෙන එක දුරු කරගන්න මහන්සි ගන්න ඕන. එතකොට ඔන්න සද්ධාව ඇති කරවන්න ඕනේ. සද්ධාාවක් නැති අය තුල දුස්සීලයිව සිල්වත් කරවන්න ඕනේ. ධර්මඥානයක් නැත්නම් එයාට දහම් දැනුම ලබලා දෙන්න ඕන. දහම් පොතපත කියවන්න ඕන. පොත්පත් ලබලා දීලා ධර්ම දේශනාවට සම්බන්ධ කරනකොට ධර්මඥානය ලබා දෙන්න. මසුරු අය තුල අතහැරීම පුරුදු කරනවා. ප්‍රඥාවක් නැති අයට ප්‍රඥාව ලබා දෙන්න මහන්සි ගන්නවා. ප්‍රඥාව කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මීය තමන් තුළින් නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධයට කියන ප්‍රඥාව ඒක තමයි සාමාන්‍ය විස්තරයක් ගත්තොත් ප්‍රඥාව විස්තර කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ දෙයක්. දැන් අපි ඔන්න ධර්මයෙන් අහනවා. මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. ශරීරය අනිත්‍යයි. මනස අනිත්‍යයි. දැන් සූතා මේක අපි ඇහුවා. දතා මේක ධාරණය කරගත්ත මතකත් තියාගත්තා. වචසා ಪರಿචිත අපි වචනේනු සිහි කරනවා මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි වචනේනුත් ඔන්න කියනවා සිහි කරනවා හැබැයි අවබෝධයක් නැහැ මනසානුපෙක්කිතා නුවණින් තවත් විමසනවා Taman තුලින්. යෝනිසෝ මනසිකාරය දෙනවා. Taman තුලින් බලනවා. කොහොමද Taman තුලින් බලන්නේ? Tamanගේ ඇහැට ඉබිලා බලනවා. Tamanගේ ඇහැ දිහා හොඳට විමසලා බලනවා. මගේ ඇහැ නිට්ටයද අනිත්‍යද? දැන් ධර්මයේ තිබ්බනේ ඇස අනිත්‍යයි කියලා මගේ ඇහැ නිට්ටයද අනිත්‍යද? මගේ ඇස හැදිලා තියෙන්නේ මොන වෙන්ද? මේ ඇස නාම රූප පත්‍යා සලායතන මේ ආයතන හයම ඇස කන නාසය දිව ශරීරයේ මනස නාම රූප නිසා හටගත් ආයතන. එතකොට මේ ඇහැ තුල තියෙනවා පස් වෙලා යන පටවි ධාතු. දිය වෙලා යන ආපෝ ධාතු කොටස්. උණුසුමක් තියෙනවා. තීජෝ ධාතු, වායු ධාතු. මේ සතර මහා ධාතුන්ගෙන්ම හැදිච්ච ඇස. ඇස ලිඩ වෙනවා. ජරාවටපත් වෙනවා. වයසට යනවා. මැරි යනවා. මේ ඇහි මේ ක්‍රියාවලිය නිතර නිතර සිද්ධ වෙන දෙයක්. එතකොට මේක එකපාරට මැරි යනවා නෙමෙයි මේක නිතර නිතර හැජරාවටපත් වෙනවා වයසට යනවා ළිඩ වෙනවා මැරි යනවා මේ හැ අනිත්‍ය හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා එතකොට අන්න තමන් තුලින් විමසලා තමන්ගේ හැගෙන තමන්ගේ කන ගැන තමන්ගේ නාසය ගැන අර ධර්මයෙන් අපි අහපු දේ තමන් තුලින් යෝනිසෝ මනසිකාරයේදීලා නුවණින් විමස විමස බලනකොට අන්න තමන් තුලින්ම යා දකිනවා තමන්ගේ ඇහැ අනිත්‍ය වෙන හැටි. තමන්ගේම කන අනිත්‍ය ස්වභාවයටපත් වෙන හැටි. තමන්ගේ නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි කියන එක තමන් තුලින් එයා ප්‍රත්‍යක්ෂ කරගා. තමන් තුලින් ටික ටික වැටහෙනකොට අන්න තමන්ට අර කලින් පිළිගත්තේ අපි සද්ධාවෙන් විතරයි. දැන් සද්ධාව ඉක්මවලා ගිහිල්ලා ප්‍රඥාවෙන් තමන් තුලින් මේ දැනගත් අනිත්‍ය ස්වභාවය වටහා ගන්න. අන්න ඒකට කියන ප්‍රඥාව. ඒ විදිහට තමයි ප්‍රඥාව ලබන්න තියෙන්නේ. ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ඇහුවා යක්ෂී කවුද? ආලෝක යක්ෂී ආලෝක සූත්‍රය අහලා තියෙනවා. කතංසු ලබති පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ අහන මේ ආලෝක. ස්වාමී ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය. සුසුසා ලබති පඤ්ඤා අපමත්තෝ විචක්කනෝ. සද්ධාවෙන් අහන්න කිව්ව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මයේ සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය නිවන කරාගෙන යන පිරිසිදු ධර්මයේ සද්ධාවෙන් අහනවා. ඒ ඇසූ ධර්මය සුස්සුසා ලබතේ පඤ්ඤා ඇසූ ධර්මයේ ප්‍රඥාව ලැබෙන තෙක්ම අප්‍රමත්තු විචක්කන අප්‍රමාදීව නුවණින් විමසන්න කියනවා. ඒක ප්‍රඥාව ඇති කරගන්න කරුණු මූලික වශයෙන් දෙකක් අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසිදු අහන්නට ඕනේ. ඒ ඇසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරය නුවණින් විමසා තමා තුළින් බලන්න ඕනේ. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ ඇසූ ධර්මයේ තමා තුළින් විමසීමට කියන භාවනාව. අන්න එතකොට ප්‍රඥාව ලැබෙනවා. එතකොට ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේ නම් අන්න ප්‍රඥාව ලබා ගන්න භාවනාවකට යොමු කරවන්නට ඕනේ. ඔන්න ඔය කරුණු පහ තුලින් තමයි අපට කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. මොනවද ඒ? සද්ධාාවක් නැති කෙනෙකුට සද්ධාව ලබා දෙන්න. දුස්සීලය සිල්වත් කරවන. ධර්මඥානයක් නැති අයට දහම් දැනුම ලබා දෙන්න. මසුරු අයව ත්‍යාග සම්පත්තියකට යොමු කරන පුරුදු කරන. ප්‍රඥාවක් නැති අයට ප්‍රඥාව ලබා දෙන්න. ඉතින් ඔන්න ඔය කරුණු පහ හොඳට මතක තියාගන්න. කාලේ පැයකුත් ඉක්මගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කරුණ පහ මතක තියාගෙන අපි සාරාංශයක් හැටියට දැන් මතක තියාගමු අද දේශනාව අවසන් වෙනකොට gedara ගෙනියන්න සාරාංශයක් ඔළුවේ තියන්න ඕන. මුලින්ම කියලා දැන් ඔබ මට කියලා දෙන්න ඕන. මුලින්ම කරුණු පහක් කියලා දුන්න බණහන විදි. පළවෙනි එක මොකද්ද? ධර්මයේ සීමිත අප්‍රමාණ ආසාවක් තියෙනවා. දෙවෙනි එක හොඳ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. තුන්වෙනි එක මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය තියෙනවා. හතරවෙනි එක අදාළ ධර්ම කරුණු මතක තියාගන්න ඕන අත්හං ගන්නාදී කියන. පස්වෙනි එක අනවශ්‍ය දේවල් ධර්ම අවබෝධයට උපකාර නොවන බාහිර සියල්ල ඉතින් බැහැර කරන්න ඕන. ඊළඟට උපමාවක් කියලා දුන්නා. ඒක නම් මතක හිටිනවනේ. බ්‍රාහ්මණයෙකුට බිරින්දෑවරු තුන් දෙනෙක් හිටියා. එතකොට පළවෙනි බිරිඳට ගොඩාක් ආදරේ සැලකුවා දෙවෙනි බිරිඳටත් ඒ හා සමානවම වගේ සැලකුවා තුන්වෙනි බිරිඳට නොසලකාම හැරි එනු මරණාසන්න වෙනකොට පළවෙනි බිරිඳ පරලෝ යන්න කැමති වුණාද නෑ අපෝ බෑ මම නම් හෙල්ලෙන්නවත් නැති දෙවෙනි බිරිඳ වල ළඟට ඉන්නම් කිව්වා තුන්වෙනි බිරිඳ පරලෝ යන්න ඉදිරිපත් වුණා බුදුරජාණන් වහන්සේ වදාලා ඔය බ්‍රාහ්මණයාගේ ජීවිතය වගේ තමයි අපි හැමෝගෙම ජීවිතය අපි හැමෝටම ওই බිරින්දෑවරු තුන් දෙනාම ජීවිතේ ලැබෙනවා. කෙනෙක්ගේ ජීවිතේ පළවෙනි බිරිඳ තමයි කිය භෝග සම්පත්. ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන මිල මුදල් රන් රිදී ගොඩ නගන ඔය භෞතික වස්තු සියල්ල පළවෙනි බිරිඳ. මරණය සමග ඒවා හෙල්ලෙන්නේවත් නැහැ. ඒ සියල්ල අතහරින්න සිද්ධ වෙනවා. දෙවෙනි බිරිඳ වගේ කීවා ඥාති හිත මිත්‍රාදීන් දූ දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ඥාති ඒ අය මරණයේදී ඉන්නේ වල ළඟට විතරයි. තුන්වෙනි බිරිඳ තමන් රැස් කරගත් කුසල අකුසල කර්ම පිනපව තමන් රැස් දියුණු කරගත් දේව තමන්ගේ හිතේ රැස් වෙච්ච දේවල් කර්ම. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා ජීවිත කාලය තුල අර බමුණ වගේ ජීවත් වුණොත් වෙන්නේ දියුණු කරපු නැති හිතක් අකුසල් ගොඩක් එක්ක තමයි පරලොව යන්න වෙන්නේ. ඒ නිසා තුන්වෙනි බිරිඳට තමයි වැඩිපුරම සලකන්න ඕන. හිත දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. භාවනා පැත්තකට යොමු වෙන්න ඕන. ඒකට කරුණු පහක් පෙන්නලා දුන්නා. මොනවද? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට කියන්නේ සීක බල සීක කියන්නේ ධර්ම මාර්ගයේ යන ශ්‍රාවකයාට කියනවා සීක කියලා. ආර්ය ශ්‍රාවක මාර්ගයට පැමිණෙන ගමන් කරන කෙනා ධර්මාවබෝධයේ පිණිස ජීවත් වෙන මහන්සි ගන්න කෙනාට කියනවා සීක. රහතන් වහන්සේලාට කියනවා අසීකයයි ධර්ම මාර්ගය සම්පූර්ණ කරලා ඉවරයි. එතකොට ධර්ම මාර්ගය යන අයට ධර්මයේ දියුණු කිරීමට උපකාර වෙන බල ධර්මයන් පහක්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේක අරහත්ත්වයට දක්වාම වැඩෙන පහක්. සෝවාන් වෙනකොට මේවා හොඳට ස්ථාවරව පිහිටනවා. සකදාගාමි වෙන කෙනාට සද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥා තවත් ටිකක් ඉහළට වර්ධනය වෙනවා. අනාගාමී වෙනකොට තවත් ටිකක් දියුණු වෙනවා. අරහත් වේදී තමයි සද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥා කියන පහම පරිපූර්ණත්වයටපත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරන්ට ආනන්ද උපදීමෝපියන්ට ආදරේ නම් ඥාතියෙකුට හිත මිත්‍රාදීෙකුට හෝ යමෙකුට ආදරයක් කරුණාවක් සෙනෙහ මාත්‍රයක් හෝ තියෙනවා නම් ඒ සියලු දෙනාටම මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගැන කියලා දීලා ධර්මී තුල ස්ථාවරව පිහිටවන්න කියලා. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ඔය කරුණු පහ තමන්ගේ ජීවිතය තුලත් ඇති කරගෙන තමන්ගේ දරුවන් දෙමව්පියන් ඥාතීන් තුලත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරවන්න මහසි ගන්න. එහෙම නැත්නම් අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවාසනාවන්ත විදිහට අවසන් වෙනවා. ඒ නිසා මේ මොන දේවල් තිබුණත් මම නිතර මතක් කරන දෙයක් තියෙනවා. ඒක හැම වෙලාවෙම පෙන්නලා දෙනවා. ඒක නිතර සිහි කරන්න. මේ මොන දේවල් අපි හම්බ කරත් කොයි තරම් දේවල් ජීවිතේ කොට නැගුවා අපි හැම දෙයක්ම කරන්නේ ජීවත් වෙන්න. හරි හම්බ කර දරුවන් ගැන හිතනවා. මේ මේ මොනව කරත් දෙන්නේ කොච්චර මෙච්චර ආදරෙන් පණට පණ වගේ ජීවත් වුණා. කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ඉස්සර වෙනවා. එතකොට පවුලේ අපි හිතමු දරුවෝ තුන් හතර දෙනෙක් අම්මයි තාත්තයි දෙමව්පියෝයි 10 දෙනෙක් ඉන්නවා කියලා. කවදා හෝ මලකෙවල් 10ක්. ඇත්තද බොරුද? ඒක තමයි ඇත්ත. මෙතන ඉන්නවා 200ක්. කවදා හෝ මලකෙවල් 200ක්. මට බනින්න එපා යටි හිත මේ මොනවද කියන කටකරිච්ච කතා සමහරු මැරෙනවා කියනකොට බයයි ඒක තමයි ඇත්ත ඇත්ත ඉතින් ඒ නිසා ඒ ඇත්ත අපි සිහි කරන්න ඕනේ යථාර්ථය සිහි කරන්න ඕනේ අන්න එතකොටයි අපට ධර්මයේ කරා යෑම පිණිස උනන්දු ඇගින්ම එන්නේ එහෙම නැත්නම් නික අපි රැවටිලා අපි අපිව රවට්ටගෙන ජීවත් වෙනවා නෑ නෑ අපි දැම මැරෙන්න උවට කල් දිනනවා කියන නිකන් හිත හදාගන්නවා අපි විසින්ම අපේ හිත හදාගෙන ඇත්ත වහගන්නවා. ඒ නිසා මේ යථාර්ථයේ හිතන කෙනා තමයි අප්‍රමාදීව ධර්මාවබෝධයට මහන්සි ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරියට මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා මේ සංසාරේ තියෙන අනතුරු ගැන කෙනෙකුට හරියම අවබෝධයක් ඇති වුණා නම් යම් කිසි මට්ටමක හරි බයක් ඇති වුණා නම් එයා අනික් වැඩ කටයුතු සියල්ල පැත්තකින් තියලා හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනീപ කරගන්න මහන්සි ගන්නවා වගේ වීරියකින් ධර්මයේම අවබෝධ කරගෙන මේ සංසාරයෙන් ගැලවෙන්නයි කියලා මහන්සි ගන්න. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කවද කොතන කොයි මොහොතේ අවසන් වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දවසින් දවස මොහොතින් මොහොත ශනීන් ශනී අපි මරණය කරා ලං වෙනවා. මේ මරණේ නැමැති අනතුරු ඉදිරියේ අප්‍රමාදීව සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන මම නම් මගේ ජීවිතයේ තුල ධර්මයෙන් ආරක්ෂාවක් රැකවරණයක් ලබා ගන්නවා කියන දැඩි අදිෂ්ඨානය ඇති කරගන්න. හොඳයි සාදු කියනකම්. හොඳයි අද දවසේ මේ පින්වතුන් බොහොම සද්ධාවෙන් හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කරා. මේ ධර්ම ශ්‍රවණේ ඒ වගේම සුළු මොහොතක් නමුත් භාවනා කිරීම අපේ ජීවිතේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශ්‍රය වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු ඒ වගේම ඔබ නමින් මිය පරලෝකීය යම් තාක් ආයත ඔබේ දෙමව්පියෝ ඥාති මිය පරලෝකීය ඉන්නවනම් ඒ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරන්න පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් ඒ සියලු දෙනාම මේ පින් ලබාගෙන සූපත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා. වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් අපරැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් දේවරක්කිත ස්වාමීන් වහන්සේටද ඒ වගේම ඒ පාරමිතා බෞද්ධ විහාරයේ ඒ දායක සභාවේ පින්වත් පිරිස මේ වැඩසටහන් සංවිධානය කරන ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ අය තමයි අනුග්‍රහය සපයලා ඒ ලොකු වැඩ කොටසක් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පින්වතුන්ට මේ ධර්මයේ අහන්න ධර්මඥානය ඇති කරගන්න ධර්මයේ දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ දායක පිරිස ඒ සමිතිවල ඒ පිරිස ඒ වගේම මේ ආයතනයට දන් පැන්දෙන උදව් උපකාර කරන සෑම සියලු දෙනාම ඒ වගේ මේ පින්වත් හැම දෙනාම ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාම මේ පින් එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවන්නේ සැලසේවා ගන්න හිතන හුස්ම රැල්ලක් පාසා තමන තමන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන බුද්ධ ධර්මයන් දියුණු කරගෙන උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන සාධකයන් ඔබ වන්දනා කරගන්න ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා විවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි